තවත් මේ ප්‍රශ්නේ මේ තපෝ ගුණය පැහැදිලි කරලා දෙන්න කියලා. තපෝ ගුණය කියලා කියන්නේ අපි තපනවා, තර්පණය කරනවා. කෙලෙස් තවනවා. යම් කිසි රාග, දේශ, මෝහ වශයෙන් එන්නා වූ යමක් ඇතනම් ඒක නැවත ගොඩ නැගින් නැති වෙන්න යම් කිසි ක්‍රමවේදයකින් තවා හරිනවා. එහෙනම් ඒ වායේ ආදීනව දැකීමත් වෙන්නීමේ ආනිසංස දැකීමත් මුල් කරගෙන. ඒ බඳු වන්නා වූ අරමුණක් එන වෙලාවක ඒකට වහල් වෙලා යන්නේ නැතුව ඉවසිල්ලෙන් මේක යථාර්ථයේ දකින්න හැකියාව ලබන්න ඕනේ. මෙන්න මේ ලක්ෂණ ගුණයට කියනවා තපෝ ගුණය. තප කියන්නේ තර්පණය කරනවා. තවනවා කිව්වේ ඒකයි. කෙලෙස් තවා හැරීම. ඉතින් ඒකටම තමයි මේ තප ගුණය කියන එක තමයි අපි ඔය පොය දවසේ තුඟක් දුරට වෙන් කරගෙන කරන්නේ. කෙලෙස් තවන්න සූසු පරිසරයේ දවස් ඔය. ඒ දවස්වල විශේෂ අවස්ථාවක් ලැබෙනවා. ඊට අවසේ දහම් සංකල්පනා නගන්නේ. ඉතින් ඒක කවදා වුණත් කළ යුතු දෙයක්. නමුත් අපවගුණය කියන්නේ ඒකයි. ඉතින් වික්ෂෝන් වහන්සේලාත් ඒකට වෙන් වෙලා ඉන්න නිසා තමයි තපස් ජීවිතය කියලා අපි පෙන්නුවා ඒකටම වෙන් කරපු ජීවිතේ නිසා. තවුස් දිවිය කිව්වෙත් ඒකට. තාපසවරු කියන වචනේ ආවෙත් ඒකයි. නව පහු කාලයකදී භික්ෂූන් වහන්සේලාට භික්ෂුව කිව්වා අන්‍ය අන්‍ය පරිබ්‍රාජකින් තාපසයෝ කිව්වා. නමුත් තාපස කියන එකෙන් අර්ථය පෙන්වන්නේ කෙලෙස් තව ආහාරින ක්‍රමවේදයට බහැලා ඉන්න කියලා තාපසයා. ඒක තමයි ඒකේ පදේ නිරුක්තිය.